lබන්නේ සඳහා गच्छामि सङ्गम् शरणम् गच्छामि द्वितीयम्पि बुद्धम् शरणम् गच्छामि द्वितीयम्पि धम्मम् शरणम् गच्छामि द्वितीयंपि सङ्गम् शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि सङ्गं शरणं गच्छामि සරණාගමනං සම්පූර්ණං සාමාසිකාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි චිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ රබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්බං බුද්දස්ස යාදි සංවතතු මීජං ඛාදි සංහරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීන පාපකං තී සබ්බවදි සම්පන්නත්නි පුරුදයන් වහන්සේ මෙතුන් ලෝකයේහි ඇත්තත්වය සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ නියත වරණ ලබාගත්තට පස්සේ පෙරම් කරලා මෙතුන් ලෝකයේහි ඇත්තත්වය තේරුම් අරගෙන ඔබට හැමදිනාටම සනසඳ ඕනෑ කරන මාර්ගයක් දේශනා කොට වදාළා. එවැනි වූ ප්‍රබල වූ මාර්ගයක් තියෙන මේ කාලෙක අපි හැම දිනක්ම කල්පනා කරන්න ඕනේ මම මගේ ජීවිතයට එවැනි වූ වැඩපිළිවෙලක් අරගෙන යනවද? එවැනි වූ ක්‍රමවේදයක් අරගෙන යනවද කියලා. ධර්ම ශ්‍රවණය කළ යුත්තේ ඒ වගේ අදහසකින්. මම මගේ මේ ජීවිතය අවබෝධ කරගන්නද මේ ධර්ම ශ්‍රවණය කරන්නේ කියලා. ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්වත් හැම මොහොතකම අපේ අදිෂ්ඨානය බලාපොරොත්තුව ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ මම මේ ඉගෙන ගන්න යන්නේ මං ගැන කියලා. මම මේ ඉගෙනගෙන ඉගෙන ගන්න යන්නේ මගේ කය ගැන. එක්ක මගේ තුල ඇතිවන්නා වූ වේදනාව ගැන. එක්ක මගේ හිත ගැන නැත්නම් හිතේ ඇතිවන සිතුවිලි ගැන. මේ හතර හතරෙහි තියෙන ඇත්ත ස්වභාවය මොකක්ද කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. එහි කියනා වූ යථාභූත ස්වરૂපය යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තද අන්න ඒ තේරුම් ගැනීමෙන්ම තමන් කියන කෙනාව අහෝසි වෙලා ගිහිල්ලා ඒක ඇටේටම තියාගෙන අනිත් කෙනාවත් අහෝසි කරගන්න පුළුවන් ආකාරයක් ඇත්ත දැකීමක් තමන්ගේ තුලින් ඇත්ත දැකීමක් මේ උතුම් ධර්මය තුල තියෙනවා. ඇයි කියලා කෙනෙකුට කල්පනා වෙයි මේ කියන දේ අහනට මේ තණ්හා වැඩි වෙන්නේ නැත්තේ. කාමයේ ආදීනෝ කොයිතරම්නම් කියනවා. එවැනිම දේශයේ ආදීනෝ කොයිතරම්නම් කියනවා දන්නවා. Taman දැකලා තියෙනවා. Tamanටම තේරිලා තියෙනවා. අත්දැකීමෙන්ම දන්නවා. සංසාර බයත් හොඳට අහලා තියෙනවා. සංසාර බයත් හොඳට දැනලා තියෙනවා. ඒ පිළිබඳ බොහෝ දේවල් අහනවා. මේ වගේ කොයි තරම්නම් මේ අහුවත් මොකද මේ මේවායින් මාව අත මිදෙන්නේ නැත්තේ අත මිදෙන්න දුමනාව කියාගෙනත් අත මිදෙන්නේ නැත්තේයි සමහර අය කියනවා මං නම් ආය උපදින්න නම් කල්පනාවක් නැහැ මං ආය උපදින්න යන්නේ නැහැ මට නැවත උපදින්න බෑ කියනවා හැබැයි ආය ආය උපදිනවා මොකක්ද මේ කාරණාව මේ විදිහට වෙන්න හේතුව මොකක්ද කියලා මේක හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කල්පනා කරලා බලනකොටයි තමන්ගේ මේ ජීවිතයේ තියෙන අනාත්ම ස්වභාවය තමන්ට වැටහෙන්නේ. යමක් ආත්ම නම් පින්නත් මේක තමන්ට ඕන විදිහට ඒ මොහොතම නංවා ගන්න පුළුවන්කමක් තියෙනවා. සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම ආත්මකට ගන්න පුළුවන්කම තිබුණා නම් කිසියම් මේ ජීවිතේ මේ ශරීරයට දුකක් ඇති වෙන්න කවුරක්වත් උදේ කියන්නේ නැහැ. ඒ කවුරුවක්වත් මේ ලෝකේ දුක් වලට කැමති නැහැ. ශාරීරික දුක් වලට කැමති නැහැ. ශාරීරික කැමති නැති ශාරීරික දුක් ඇති වෙනකොට එහෙමම ඉඳ වෙලා තියෙන්නේ ඇයි? ඒ තමාගේ අදිස්ථානයෙන් වෙනස් කරගන්න පුළුවන් කමක් නැති හින්දා. මේ ලෝකේ කිසිම කෙනෙක් මානසික දුක් වලට කැමති නැහැ. මානසික දුක් වලට අකමැත්ත තියාගෙනම ඒ මානසික දුක් විඳින්න ඉඳ වෙලා තියෙන්නේ. ඇයි? එහෙනම් Taman කැමති විදිහට මේක තියෙන්නේ නැහැ. වෙනස් කරගන්න බෑ. එහෙනම් එතනකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් දුකයි නම් ඒ අනාත්මයි. යමක් දුකයි නම් ඒක කවදාකවත් ආත්ම කොට ගන්න දෙයක් නැහැ කියලා. එතකොට මෙවැනි තත්ත්වයක් තියෙන හිතක් තමන්ගේ වසඟයට ගන්න බැරි තමන්ගේ පාලනයට හිතු හිතු හැටි ගන්න බැරි හිතක් තියාගෙන තමයි කුසල වර්ධනය කරන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ වැඩපිළිවෙල කෙනෙක් තේරුම් ගන්නවා නම් තමන් ළඟ තියෙන වැඩපිළිවෙල මොකක්ද? මේ අනාත්ම වූ වැඩපිළිවෙල මොකක්ද කියලා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් පින්වත්නි ඒ තැනත්තට ඒක සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සකස් කිරීම මොකක්ද කියලා අපි හොඳට කල්පනා කරන්න. මේ ළඟදී එක පුංචි දරුවෙක් මගෙන් අහන බුද්ධින් දරුවෙක් ආන්දරනේ දැන් ධර්මය තුලින් අපි අපේ පාලනය කරගන්නවා. ඒකට ධර්මය ලැබෙන අය ආත්මද කියලා. එයිමාව පාලනය කරගන්නවනේ මගේ හිත පාලනය කරගන්නවනේ කියලා. අන්න එහෙම ගැටළු අහන කුංචි දරුවෝ ඉන්නවා. බොහොම හොඳට තමන්ගේ ධර්මය තමන් ධර්මයට අවතීන වෙන. ඉතින් මේ මෙවැනි ගැටළු කාටක් තියෙනවා කියලාත්. පාලනය තමන්ගේ පාලනයට ගන්න බෑ කියලා ඇයි මාන් මාව පාලනය කරගන්නේ නැද්ද? මම සතෙක්ද? සතෙක් වගේ ජීවත් වෙන්නේ නෑනේ. එහෙනම් මේක ආත්මද කියන හැඟීම් කෙනෙකුට එන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට කල්පනා කරන්න මොකක්ද ඒකකට අනාත්ම කියලා කියන ලක්ෂණය තුල අපි කොහොමද අපේ හිත තේරුම් ගන්නේ කියලා. මොකද්ද මේ පාලනය කරන වැඩපිළිවෙල කියලා. ගින්නක් තියෙනවා. මේ ගින්න මහා වේගයෙන් නැගෙන ගින්නක්. අපි හිතමු මේ ගින්න පාලනය කරන්න යම් කිසි කෙනෙක් ඒ වෙලාවෙම ඒ ගින්න දිහා බලාගෙන කියනවා ගොඩක් ලොකුයි, ගොඩක් සරයි අඩු වෙන්න. අන්න ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් එයාට එයාගේ අපේ තියෙනවා නම් මේ ගින්න අඩු වැඩි කිරීමේ ක්‍රමවේද කියනකටම අඩු කරගන්න පුළුවන් නම් කියනකටම වැඩි කරගන්න පුළුවන් නම් කියනකටම ඒ ඒ කැමති විදිහට පවත් ගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒකට කියනවා එහෙනම් ඒ ගින්න ආත්මකට ගන්න පුළුවන් කියලා. ආ එහෙමයි. නමුත් ගින්න පාලනය කරන්න වෙන්නේ ඒ ගින්න ඇතිවීම කාටවත් අයිතියට ගන්න බෑ. ගින්න පාලනය කරන්න වෙන්නේ ගින්නට හේතු වෙන දේවල් වෙනස් කරලා. ගින්නට හේතු වෙන බර රොඩු ආදී අයින් කර ගින්න අඩු වෙනවා. යාපාස්ත්‍රය අඩු කර ගින්න අඩු වෙනවා. එතකොට යමක් කළොත් සිද්ධ වෙනවා. අන්න බලන්න අන්න එහෙම යමක් කළොත් ඒක සිද්ධ වෙනවා. හේතු අයින් කළොත් ඵලය අඩු වෙනවා. ඵලය හේතු වැඩි කළොත් ඵලය වැඩි වෙනවා. ආන්ගේ වගේ මේ එන්නේ ඒ වගේ ගින්න Tamanට කැමති විදිහට Tamanට අවශ්‍ය විදිහට හදිස්සියෙන් සකස් කරන්න බෑ. ගින්නට හේතු වෙන අයින් කරොත් ඒක ඒක අඩු වෙනවා. අඩු කරනවා නෙවෙයි අඩු අඩු වෙනවා. අඩු වෙනකම් බලාගෙන ඉන්නවා. රෝගී දුගී අයින් කරනකොට අපි දන්නවා ගින්න අඩු වෙනවා. ආගේ අඩු කිරීම කියන එක මට හැසිරෙන එක නෙවෙයි. දැන් බලන්න අපේ ශරීරය ගත්තාම දෙහෙ දීපුවාම ලෙඩ හොඳ වෙනවා. බෙහෙත් දීපුවාම ලෙඩ හොඳ බෙහෙත් දීලා බලාගෙන ඉන්න ලෙඩ හොඳ වෙනවා. ඒකලගෙන මට හොඳ වුණා කියලා කියනවා. ඒ වගේ පින්වත්නි මෙතෙන්දී අපි ඒ කය ගැන නෙවෙයි මේ අවධානය යොමු කරන්න හදන්නේ අද දවසේ මේ හිත ගැනයි. හිතේ තියෙනවා අනාත්ම ස්වභාවය. හේතු ඇති කයෙහි ඵලය ඇති වෙනවා. බලන්න යමක් ගැන තරහෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ පිළිබඳ තියෙන තරහ වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒක වැඩි වුණාට පස්සේ ඒක ඒ හදිස්සියෙම Tamanට නැగిලා එන්නා වූ තරහ හදිස්සියෙම පිළිගන්න තරහ පැත්තකින් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ආය ඒ තරහ අඩු කරන්න නම් අඩු වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒ තරහ අඩු වෙන්න නම් තරහ අඩු වෙන විදිහේ මෙනෙහි කිරීමකට යන්න වෙනවා. අපි තරහ අඩු වෙන විදිහේ මෙනෙහි කිරීමක් කළොත් අන්න බලන්න තරහ කියන හැඟීම අපේ හිතේ අඩු වෙනවා. අඩු කරනව නෙවෙයි අඩු වෙනවා. තමන්ව බලන්න කල්පනා කරලා මගේ හිතේ සිතුවිලි එකක්වත් මම ආරාධනා කරලා ගෙන්නගත්තේ නෙවෙයි. එහෙම ආරාධනා කරලා ගෙන්න ගන්න පුළුවන් නම් පින්වත්නි හදිස්සියෙම තමන්ගේ වටේට මේක ගන්න පුළුවන්කම තියෙනවා නම් මේ ඇත්ත නිකන් ඉන්නේ නැහැ. එහෙම නම් මේ ඇත්ත මොකද දන්නවද කරන්නේ? ඉවර වෙලේ වැඩ කටයුතු ඉවර කරලා දරුවන්ගේ වැඩ ඉවර කරලා රස්තාවල් හොයලා දීලා, අවස්ථාවල් සුද්ධ කරලා දීලා යුතුයකම් ටික ඉවර කරලා අන්තිමට හිතට එන්න නම් ඉතින් කියන්න පුළුවන් හා මගේ වැඩේ ඉවරයි. දැන් ඉතින් ඔය නිවන් දක්නවා. කියනකොට මේ තියෙන ඔක්කොම කෙලස් ටික යට කරන්න පුළුවන් වෙන්න ඕනේ. කෙලස් යට කරන්න උවමනාව තියනවා යට වෙන්නේ නැහැ. යට වෙන්නේ නැහැ. වැරදි නොකරින් උවමනාව තියනවා ඉන්න බෑ. සීල් කඩන්න තියෙන උවමනාව තියනවා ඉන්න බෑ. පරිසරයෙන් නොකියා ඉන්න උවමනාව තියනවා කිය වෙනවා. කියනවා නෙවෙයි කියවෙන කොයි වෙලාවටද? තරහ ආපු වෙලාවට. පරසවසන කියවෙනවා. බලන්න මේක Tamanට නතු කරගන්න පුළුවන් කමක් නැහැ. විතක හිතට ආදරය ඇති වෙනවා විතක ඒ තැනත්වෝ කෙරෙහිම තරහ ඇති වෙනවා. ආදරය ඇති වෙනකොට ඒ ඒ විදිහට ඉන්නවා තරහ ඇති වෙනකොට ඒ ඒ විදිහට ඉන්නවා. එකම කෙනා පිළිබඳව හදිසියෙම වෙනස් ප්‍රතිපත්ති පාවිච්චි කරනවා. එතකොට අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේ එහෙමනම් මට අයිති කොට ගන්න පුළුවන් කමක් නැහැ. මගේ කියලා මේ හිත ගන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද එතකොට නිවන් දකින්න වැඩ පිළිවෙල? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් නිවන තියෙන තැනත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා දේශනා කළා තියෙනවා. කුමක්ද මෙනෙහි කළ යුතු දේ කුමක්ද මෙනෙහි නොකළ යුතු දේ කියලා බලන්න. හොඳට තේරෙන්න ඕනේ. වපුරන විදිහට තමයි අස්සන්න. යාදි සංවපතේ වීජං සාදි සංහරතේ කරන්. වපුරන විදිහට තමයි අස්සන්න කියලා කියන්නේ මම අහන මේ අත්ංගෙන් මේ ජීවිතේ පින්වත්නි හැම ක්‍රියාවක්ම කරන්නේ හිතට ඇති වන්නා වූ හැඟීම් වලින්ද නැද්ද? චේතනා වලින්ද නැද්ද? ඇවිදින්නේ, කතා කරන්නේ, හැම වැඩක්ම කරන්නේ දැන් අපි එලාම් මුර්ලෝසුවක් කියලා නිදා ගන්නවා මේ වෙලාවට නැගිටිනවා කියලා. අන්න බලන්න දැන් ඒ එලාම් මුර්ලෝසුවේ වෙලාව වදිනකොට නැගිටින්න බෑ. නැගිටින්න බැරි ඇයි ළඟ ළඟ සිතුවිලි දෙකක් ඇති වෙලා. එකක් තමයි කම්මැලි කම්මැලි නිදා ගන්න කියලා. එකක් තමයි නැගිටින්න ඕනේ නැගිටින්න ඕනේ කියලා. මේ ළඟ ළඟ සිතුවිලි දෙකක්ම මම ඇති කරගත්තද? නෑ. අතීත හේතු හින්දා මට නැගිටින්න ඕන කියලා හැඟීමකුත් එනවා. මෙහි සැපයක් ගන්න හින්දා මට එතන ඉන්න ඕනේ කියලා හැඟීමකුත් එනවා. මේ දෙකම එනවා. කොයි මොහොතක හරි ප්‍රබල දේ කුමක්ද ප්‍රබල දේ සිද්ධ වෙනවා. ප්‍රබල දේ ක්‍රියාත්මක වෙනවා. නිදාගෙන ඉන්නවාට වැඩිය නැගිටින්න ඕන කියන කියන හැඟීම ප්‍රබල වුණ ගමන් එයාගේ මේ ශරීරය ඉස්සෙනවා. ඒ ඒ තීන මිද්දේ කියන එක යට කරගෙන නැගිටින්න ඕන කියන හැඟීම උඩට එනකන් එයාට නැගිටින්න බෑ. එයාට නැගිටින්න බෑ. කුමන හෝ හැඟීමක් ප්‍රබල නම් ඒ ප්‍රබල හැඟීම තමයි හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ. Taman කැමති දෙන්නෙක් ඉන්න දෙකක්. අපි ගමනක් ගිහිල්ලා ඉන්නකොට ප්‍රවාහී තැනකින් අපි යම් තැනකට යන්න ඇතුල් වෙනකොට අපි හිතමු යම් ගේට්ටුවකින් අපි ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට දෙපැත්තක ඉන්නවා උත්තරයකට ගිහිල්ලා එක පැත්තකින් ඉන්නවා ගොඩාක් කැමති කට්ටියක් අනිත් පැත්තේ ඉන්නවා ටිකක් කැමති කට්ටියක්. දෙපැත්තටම කැමති. මේ බලයක් විතරේ ශරීරයේ පින්නදී නිකම්ම හැරෙන්නේ නිකම්ම නෙවෙයි මේක ඇතුලෙන් එක පාර්ශ්වම හැඟීමක් උපදිනවා. මොකද මා හරවන හැඟීමක්. ඒ වෙලාවේ කොවිලාසක් බලන්න මේ අත හොඳට කල්පනා කරලා වැඩියෙන් කැමති කෙනා ඉන්න පැත්තට හැරෙන හැරෙනවා. හැරෙනවා කියන්නේ ඒ වෙලාවට වෙලා ආ මේ පැත්ත තමයි වැඩියෙන් කට්ටියක් ඉන්නේ. මම මේ පැත්තට හැරෙන්න ඕනේ. දැන් දකුණු කකුල උස්සලා යන්න ඕනේ. එහෙම මොකක්වත් එහෙම එකක් වෙනවද? හිතෙන් කිය කිය නෑ පින්වත්. හැම වෙලෙම අර ක්‍රියාව සිද්ධ වුණේ ප්‍රබල හැඟීමක් හේතු කරගෙන. ප්‍රබල හැඟීමක් ඇති උනේ වැඩි කැමැත්තට. වැඩි කැමැත්ත තියෙන පැත්තට දන්නේම නැතුව හැරිලා. නමුත් ඒ දන්නේම නැතුව නෙවෙයි හරියට ඇස් පිටිල්ලම් ගන්නවා වගේ, ඉස්ම ගන්නවා වගේ මේ හැම ක්‍රියාවක්ම අපි කරන්නේ මේ ශරීරයේ මේ ධාතු ක්‍රියාත්මක වෙනවා. මේකේ ආහාර ජීර්ණය කරගන්නවා. ඒ ඔක්කොම සිද්ධ වෙනවා වගේ කැමැති පැත්තට හැරෙන එකත් ඒ වගේ. හැරිලා ගිහලා දන්නේම නැහැ. අන්නේ වගේ තුනක් මේ මේ ජීවිතේ ඔන්න වගේ බලන්න. තමන් මේ තමන් මේ අරගෙන ආපු ජීවිතේ ඇතිවෙච්ච හැඟීම් වලට අනුව නෙවෙයිද සියලු ක්‍රියාකාරීත්වයන් අතීතයේදී සිද්ධ වුණේ කියලා හොඳට විමසලා බලන්න. මම කොහේවද කියලා මමවත් දන්නේ නෑ. මට මොනවා වුණාද කියලා කොහොම මේ ජීවිතේ මේ විදිහට ගොඩ නැගුණේ. මම දැන් හිතාගෙන හිටිය දිහාට ඉන්නේ. පොඩි කාලේ හිටපු විදිහ බේලා දෙන්නේ. මේ ඔතේටම හේතුුනේ මූලිකව තමන්ගේ සිතුවිලිමයි. අන්න බලන්න. එතකොට දැන් එන්නේ වැඩ පිළිවෙල තේරෙනවා දැන්. වැඩ පිළිවෙල තේරෙන්න ඕනේ යමක් ගැන යම් කෙනෙක් යම් කෙනෙක් තුළ හැම වෙලේම ඇතිවන හැඟීම ප්‍රබල හැඟීම තමයි හැම වෙලේම ක්‍රියාත්මක භාවයට එන්නේ. ක්‍රියාත්මක භාවයට එන්නේ. යම් හැඟීමක් ප්‍රබල කරගන්නේ කොහොමද කියලා ඔන්න දැන් අපි බලා ගන්න ඕනේ. අපි දන්නවනම් තුනක් යම් හැඟීමක් ප්‍රබල කරගන්න විදිහක්. හිතේ ඇති වෙන චේතනාවක් ප්‍රබල කරගන්න ක්‍රමවේදයක් ගන්නවා. අර බලන්න අපූර්වයට පුළුවන් දෙයිද එහෙමනම් තමන්ට ධර්මය තුළම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න. අනිවාර්යෙන් පුළුවන්. ඒ මොකද මේ මේ තියෙන సంతානයේ මේ තියෙන මානසිකාරයේ ස්වභාවය තේරුම් ගත්තා. මොකද්ද? දැන් අපි තේරුම් ගත්තා මේ අකුසලයක් සැකසුනේ මේ ක්‍රමය තමයි. මොකද්ද මේ ක්‍රමයේ යම් දෙයක් යම් හැඟීමක් ප්‍රබල නම් ඒ ප්‍රබල හැඟීම ක්‍රියාත්මක වෙනවා කියන එක අමුතුවෙන් කියන දෙයක් නෑ. ඒක මේ අත දන්නවද නැද්ද? හොඳටම දන්නවා. එහෙනම් මට යහපත්ම ජීවිතයක් ගත කරන්න නම් මම මොකද කරන්න ඕනේ? යහපත් හැඟීම් ප්‍රබල වෙන විදිහට මගේ හිතෙහි මානසිකාරය සකස් කරගන්න ඕනේ. යහපත් හැඟීම් කෙනෙකුට ගහන්න ඕනේ කියලා හැඟීම් ඇති වෙන වෙලාවට තරහ ගිහිල්ලා. නෑ නෑ නෑ මට වගේ ඒවායි රිදෙන්නේ කාට හරි ගැහුවොත් මට මගේ ඒවායි රිදෙන්නේ කියලා අදහසක් ඇති වෙනවා. බලන්න හැම වෙලේම දෙපැත්තට අදින ගතියක් තියෙනවා කුසලයට සහ අකුසලයට. හ්ම්. එතකොට මෛත්‍රිය කියන හැඟීම ප්‍රබල නම් කවදාකවත් කාටවත් ගන්නෙත් නෑ, පරිසවතන කියන්නෙත් නෑ, එහෙම නෑ වෙන්නේ නෑ. ඒ මෛත්‍රිය අභිදවා තරහ ප්‍රබල වුණාම මොකද වෙන්නේ? දනිනවා, ගහනවා, පරිසවතන කියනවා, ඒක ඔක්කොම සිද්ධ වෙන්නේ තරහ ප්‍රබල වෙලාවට. එතකොට අන්න බලන්න එහෙමනම් හැම වෙලේම ප්‍රබල හැඟීම තමයි හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ. යම් දෙයක් නරක වැඩක් කරනකොට බෞද්ධත්වයේ විදිහට හොඳ නරක ගන්න නැත්නම් විදිහට ඒකට මේක නොකළ යුතුයි කියලා හැඟීම් වගේකුත් තියෙනවා. මේ වැරදි වැඩේ කරන්න ඕනේ කියලා හැඟීමක් තියෙනවා. හැබැයි ඒ හැඟීම අභිදවා මේක තියෙන ආශාව වැඩි වුණොත් ඒ කියන්නේ ඒක තියෙන කාමච්ඡන්දේ වැඩි වුණොත් අන්න ඒක ඒකට නිකම්ම මේ ශරීරය ඇදිලා යනවා. දැන් තේරෙනවද මට අදාළ නැති ප්‍රවේදයක් මේකේ සකස් වෙනවා. මේක මට අදාළ නැති මට අහුවෙන්නේ නැති මට අල්ලන්න බැරි ක්‍රමවේදයක් මේකේ තියෙනවා. එහෙනම් මට කරන්න තියෙන්නේ යහපත් සිතුවිලි නැවත නැවත නැවත නැවත මෙනෙහි කරමින් මේ හැඟීම හදන එක. හැඟීම හදනකොට හරියට ගින්න පාලනය කරනවා වගේ. අවශ්‍ය කරන හේතු දැන්නොත් සකස් වෙන එකක්. මේක කියන්නේ වැපුරුවෝ අස්වැන්න ලැබෙනවා. වපුරන තරමට තමයි අස්වැන්න. මෙනෙහි කරන තරමට තමයි මේ යම් දෙයකට අදාළව මෙනෙහි කරන තරමට තමයි ඒ පිළිබඳ ඇති වෙන හැඟීම. මෙනෙහි කරන කර්මකට තමයි හැඟීම වෙන්නේ. එහෙනම් අපි අංගලයෙන් බලන්න ඕනේ තමන්ගේ ජීවිතය අරන් යනකොට මම මේ තුල හරිද දැන්? අවශ්‍ය මෙනෙහි කිරීම කරනවාද කියලා. දැන් මූලිකම පින්වත්නි බුදු පියාණන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතේට සංසාර ජීවිතයකට ලැබෙන්න ඕනේ. ඒ ලැබුණාම තමයි මේ උඩු යටි කුරු වීම ඔක්කොම සිද්ධ වෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ඇහෙනවා කියන්නේ බුදු රජාණන් වහන්සේ නමක් අපිට ලැබුණා කියන එකයි. ඒ ධර්මයේ ඇහෙන කාලෙට අපි වාසය කරනකොට ඒ ධර්මයේ ඇහෙනකොට කාමයේ ආදීනව, දේශයේ ආදීනව, මෝහයේ ආදීනව ආදී වශයෙන් සියලු අකුසලයන්හි ආදීනව ඒවෙන් ලැබෙන අසුරු ප්‍රතිඵල පිළිබඳ අපිට හොඳට වැටහෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස් ආදී වශයෙන් තියෙනා වූ අනන්ත දුක්මානය තියෙද්දි මේ ලෝකයේ සැපයි සැපයි සැපයි සැපයි කියන හැඟීම පහළ වෙවි හිතේකනාට එක වතාවක් දැනෙනවා මම මේ ගත කරන ජීවිතේ මහා දුකක් නේද කියලා. ආන් එහෙම දැනෙනවා. හැබැයි අම්මා මරණ කොටත් දැනෙනවා. තාත්තා මරණ කොටත් දැනෙනවා. ඒවා විදෙන් විදේ මතක් වෙන කොටත් දැනෙනවා. ඉතින් එහෙම දැන දැන හිතියට අර අකුසලය නැగిලාවිලා අකුසල හැංගීම් නැවිලා අර ඔක්කොම යට කරගෙන ඇට වහගෙනයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන සාමාන්‍ය ජීවිතේ ඉන්නේ. නමුත් බුදුබණ ඇහුනහම තුනක් මේ තැනත්තෝ ඒක අහලා නිකන් ඉන්නේ නැහැ. බුදුජනන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන්නේ. මොනවද මෙනෙහි කරන්න කියලා කියන්නේ? ලෝභ, දේශ, මොහ නැත්නම් කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යා ආශ්‍රව වැඩි වෙන යමක් තියනවාද? ඒ කිසිවක් මෙනෙහි කරන්න එපා. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යා ආශ්‍රව අඩු වෙන යමක් තියනවාද? ඒ සියලු දේ මෙනෙහි කරන්න කරන්න මෙනෙහි කරන දේ ඔන්න ඔය විදිහට වෙනස් කරලා තියෙනවා. වෙන කරලා තියෙනවා. දැන් තුන්වෙනි අපි බලන්න ඕනේ අපේ ජීවිතේට මේක ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද? ඔන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා කියනවා. ගත කරනකොට පළවෙනියෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ මොනවටද? සීලයටයි. පළවෙනියෙන්ම අවධානය යොමු කරන්න ඕනේ බෞද්ධ ධර්මයේ ආකාරයට සීලයට අවධානය යොමු කරනවා. ඉතින් හොඳයි. මම බොහෝ දුක් විඳිනවා. මට මේ දුක් වලින් නිදහසක් නැහැ. මේ මේවා අනාගතේ පහළ වෙන්න තියෙන දුක්ඛන්ද මෙච්චර මෙපමණයි කියන්න බෑ. මේ සතර ජීවිතේ භයානකයි. මෙවැනි භයානක අති භයානක තත්වයක තියෙන සංසාර ජීවිතයක මම මේ නිකම්ම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මගේ හිත ඉක්මවීමේ වැඩපිළිවෙලේදී මම එහෙනම් සීලයක් සමාදන් වෙනවා කියලා ඔන්න සමාදන් වෙන්න ඕනේ. සමාදන් වුණාට පස්සේ පින්නදී හරිය විනිශ්චයකින් ඉන්න ඕනේ මේ මේ පිළිබඳව. කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළපෙනවා කියලා බැරි අදිස්ථානයක් ගන්න. අදත්තාදානෙන් කාමීත්‍යාචාරයෙන් මුසාවාදයෙන් කුසුනාවාදයෙන් පරසාවාදයෙන් සංකප්පලාපයෙන් ආදී වැළකීලා ඉන්නවා කියලා දැඩි අධිෂ්ඨානයක් ගන්නවා ආර්ය මාර්ගයේ උපදවා ගැනීම සඳහා. ඒ වැඩි අධිෂ්ඨානයක් අරන් ඉන්නකොට එන්න කෙනෙක් අපින් පින්වත් නේ අපිටම වැරද්දක් වෙනවා සතෙක් මැරෙනවා. සතෙක් මැරෙන්නේ සාගීල මැරෙනවා හදිසියෙම අඳුරේ පරි මැරෙනවා. දැන් මේ මරණ වේලාව පහුවලා ඒතනත්ත මොකද කරන්න ඕනේ? අන්න විනිශ්චය කළ ගන්නවා මගේ මේ මට අයිති නැති හිත කියන උපකරණය. මේ උපකරණයෙහි ප්‍රාණඝාත චේතනාව ඒ වෙලාවේ මං කරගත්තේ නැහැ. මං කැමති නැහැ සතෙක් මරන්න පැහැදිලිව. ධර්මයේ තුල ඉන්න සත්තු මරන්න කැමති නැහැ. ඒ වුණාට උඹලාමත් මැරෙනවද නැද්ද? උඹලාමත් මැරෙනවා. අත අත වේගෙන් ගිහිල්ලා පහර වදිනවා. ඒ මොකද? අන්න මට කලර කරාය, මගේ කනවතේ කරකුණාය, මගේ නිින්ද කඩුවාය, ඒ වචන වලින් කියන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ. ඒ වචන වලින් කියනවාද මధుරෙක් මරද්ද? හදිසිය ඇවිල්ලා කරදර කරොත්, ඕන දේලාවක නිින්ද කඩුවොත්, කනවතේම කරදර කර කර කරකුණොත්, විතරක් තුන්දරයක් එළවෙනකොට ගියේ නැත්තම් මොකද වෙන්නේ? අන්න සීමාව පයින්නවා. සීමාව පන්න කියලා කියන්නේ දැන් ගියාද නිකන් ගියාද? ගිහලා අන්න මැරුණා. ප්‍රාණඝාතයක් වුණා. මොකද ඒ උනේ? ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා තමන් ළඟ තියෙනා වූ කුසලය අභිබවා ප්‍රාණඝාතයේ යෙදීම කියන අකුසලය ඉස්මතු වුණා. අන්න තමන් ඒක දිහා බලන් දෙන විදිහක් තියෙනවා. මගේ ළඟ තියෙන මේ උපකරණය තුල ප්‍රාණඝාතයෙන් වැළකීම කියනා වූ කුසලය අභිබවා අකුසලය ප්‍රාණඝාතයේ සිදු කිරීම කියන අකුසලය ඉහළ යන ගතියක් ඇත. ඉහළ යන ගතියක් ඒක එහෙම වුණා ඒ වෙලාවේ. ආයෙත් වෙන්න පුළුවන්. එහෙනම් මගේ ළඟ ඒ කියන්නේ ප්‍රබලව අධික තරහ හමුවේ සතෙක් මරන්න නැතුව ඉන්නවා කියන එක මම සකස් කරලා නැහැ. මම සකස් කරලා නැහැ. මගේ සකස් වෙන්නේ නැහැ. ඒ හැඟීම එතෙන්ට මට මදි. ඒ චේතනාවේ ප්‍රබලත්වය මදි. ආන් තේරුම් ගන්න ඕනේ. එනම් සීලය කැඩෙනවා මට ඒ අවස්ථාව ආවොත් සීලය කැඩෙනවා. ඒ කියන්නේ මම මේ මේ ඇතුලෙන් ඇතුලාන්තයෙන් ප්‍රාණඝාතයෙන් වැළකී යුතුයි ඕනෑම තත්ත්වයකට තේ ප්‍රාණඝාතයෙන් වැළකී යුතුයි කියන ප්‍රබල හැඟීම මගේ හැදිලා මදි. ඒක මගේ හැදෙන්නේ නැහැ. හරිද නැද්ද? ආනිය මෙනෙහි කරන්න ඕනේ. දැන් මොකද කරන්නේ? ආන් තමයි දැනගත්ත මේ අනාත්ම වූ හිතේ ස්වභාවය. මේක මතයි කියලා නෙවෙයි. ඒ වෙලාවට මට ඒක ගන්න බෑ. එහෙනම් මෙතන අවශ්‍ය වෙලාවට ඒක සකස් වෙන්නේ නෑ. එහෙනම් මම මොකද්ද ගන්න ඕන තීරණය? ලහි ලහියේ මං කලේ දෙයක් තියෙනවා. මොකද්ද? ඒක හැදෙන විදිහට මගේ හිතේ මගේ හිතේ තියෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා හැඟීමක්. ඒ හැඟීම මම පෝෂණය කරන්න ඕනේ. එහෙනම් මම වපුරලා මදි. මොකද මගේ අස්සන්න මදි. මගේ අස්සන්න මදි. ඒකනේ මම වපුරලා මදි. එහෙනම් මම මොකද කරන්නේ? තවදුරටත් තවදුරටත් මෛත්‍රිය වපුරන්න වෙනවා. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනාව වඩමින් මේ ප්‍රාණඝාතයේ ආදීනව මෙනෙහි කරමින් ඒ වගේ දේවල් තව තව තව තව මෙනෙහි කරනවා කියනවා. පැත්තකට වෙලා තව තව මෙනෙහි කරනවා. කුංචි සතෙකුට ඇති වෙන පීඩාව හොඳට මෙනෙහි කරනවා. මම දන්නේ නැහැ මම ගමනක් යනකොට මම දැන් ඔන්න නැරෙන්න හිටිය දවස කියලා හිතන්නේ. දැන් යනවා කොළඹ යන්න කියලා කවුද හරි. ඒ යනකොට දැන් නැරෙන්න තියෙන දවස හදිසි අනතුරක් වෙලා. යන කෙනා දන්නවද මම මේ වැරෙන්ඩ යන්නේ කියලා? දන්නවනම් එයා යන්නේම නැහැ. දන්නවනම් එයා යන්නේම නැහැ. ඒ වගේ මගේ ළඟට ගිහිලා එන මදුරුවා මම මේ මනුස්සයාට හොරෙන් ලේට් එකක් උරන් දෙන්න කියලා දන්නේම නැහැ. මං අද මැරෙන්නයි මේ යන්නේ කියලා දන්නේම නැහැ. දන්නවනම් මදුරුවා එන්නේම නැහැ. ඒකට අපිට තේරුම් නැති වුණාට පින්නත් මේ ඒ පුංචි සැකත් හරියට දඟලනවා මැරෙනවා. ඒ පුංචි ඉන්ද්‍රියන් එකක්වත් අපිට පේන්නේ නැහැ. එයා දඟලලා දඟලලා දඟලලා කකුල් කැඩිලා, අත් කැඩිලා, කකුල් ගැලවිලා, බඩ පොඩි වෙලා, ඒ වගේ වෙලා දේවල් වෙලා තමයි මැරෙන්නේ. එතකොට ඒ ඒ ඒක ගැන නැවත නැවත පුංචි උනත් මේ සතා මහා දුකක් විඳිනවා මරණයට. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී ආනිසංස මෙනෙහි කරමින්, දේශේ ආදීනෝ මෙනෙහි කරමින්, මේකෙන් තමයි අපායන් වෙනවා කියලා මෙනෙහි කරමින්. මේක බුදුජානන් වහන්සේගේ පැනවීම නෙවෙයි මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ දුක නැති කර ගැනීම සඳහා සමාදන් වුණ සීලය නෙවෙයි මම මේ ඒ සීලය තුළ මම ස්ථාවර වෙලා නැහැ. ආන් මේ විදිහට හොඳ මෙනෙහි කිරීම කරන්ඩ කරන්ඩ කරන්ඩ කරන්ඩ කරන්ඩ කරන්ඩ මොකද වෙන්නේ? කරන්ඩ කරන්ඩ මොකද වෙන්නේ? අන්න ඒ කෙනා තුළ ප්‍රාණඝාතයේහි නොයේදී සිටීම කියන හැඟීම දැනට වෙනවා. හේරන්නේ මෛත්‍රිය වැඩි වෙන කවදාහත් දවසට ඥානජාතයේ කෙරෙහි තියෙන ඇලීම පවා අයින් වෙලා යන්න මම මේක කරගන්න ඕනේ. ඒක ඒකෙන් සම්පූර්ණයෙන් වෙන්වීම සඳහා මම මේ සීලෙහි යෙදෙනවා. ආන් ඒ විදිහට මොකද කවදාහරි දවසක ආර්ය මාර්ගය උපදවා ගන්න ඕනේ. ආර්ය මාර්ගය උපදවාගත් දවසක සානාතිපාතා වේරමණී කියන தත්ත්වයේ නෙලෙයින් එහාට ගිය தත්ත්වයක් මගේ තුළ වර්ධනය වෙනවා. ආර්ය මාර්ගය උපදෙන්න නම් සම්මා කම්මන්ත කියන තැන වේරමණී කියලා විතරක් නෙවෙයි ආරති විරති පටි විරති කියන තුනක් නැගෙන්න ඕනේ තමන්ගේ. ඒ කියන්නේ ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වීමක් තියෙනවා. ඒකෙන් වෙන්වීමක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන් වෙන්වීමක් තියෙනවා. ඒ කියන්නේ ඥානගාතය සඳහා තියෙන අයින්ෙන් පවා වෙන්වීමක් තියෙනවා. අන්න ඒක දැනගෙන ඔන්න තමන් ඒ විදිහට කටයුතු කරන්න ඕන තමන්ගේ හිතේ ඒ හැඟීම් නැගෙන්න ඇති විදිහට. දැන් අපි තවත් මේක තේරුම් ගන්න අවශ්‍ය කරන තවත් උදාහරණයකට යන්න. කයෙන් කරන වැරදි නම් පින්වත්නි යම් ප්‍රමාණයකින් පාලනය කරන්න ලේසියි. වචනයෙන් කරන වැරදිට වැඩිය අමාරුද නැද්ද? වචනයෙන් කරන වැරදිට වැඩිය අමාරුයි. එහෙනම් ඊට වැඩි ප්‍රබල කුසල වේගයක් ඕන වෙනවා වචනයෙන් කරන වැරදි පාලනය කරන්න. දැන් උදාහරණයක්. කවුරු ඇවිල්ලා ඉන්නත් මේ කෙනෙකුට කියනවා මේ අපේ ගමේ ළඟම ගෙදරක විවාහ වෙන්න හිටිය දුව හොරෙන් ගිහිල්ලාලු ඊයේ රෑ කියලා. දැන් මේ වගේ එකක් ඇවිල්ලා කවුරු හරි කියපු ගමන් ඒ අහපු කෙනාට මොකද වෙන්නේ? ඒක අහපු එක්කෙනාට හිතේ පොඩි නලියෑමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔන්න හිත අසංවර වෙන්න පටන් ගන්නවා, නොසන්සුන් වෙන්න පටන් ගන්නවා. නොසන්සුන් වෙලා දැන් වචනයක් එළියට පන්නන්නමයි යාගේ හිතේ. ඒ අරක කියලා ඒ කියපු කෙනා ගියා. ගියාට පස්සේ මම අහනවා Tamanගෙම විසඳේ වගේ එකක් ඇවිල්ලා කවුරු හරි කිව්වහම අලුත් ආරංචියක් මොකක් හරි අනුන්ගේ දෙයක් ඇවිල්ලා කවුරු හරි කිව්වහම මොකද වෙන්නේ? මොකක් අයද? මේක කාට හරි නොකිය බෑ. නොකිය බැරි ගැටට යතන ආන් බලන්නේ මොකද වෙන්නේ සංකප්පයාපා දෙදවීම පිළිබඳ හිතේ ඇතිවන්නා වූ හැඟීම අනුන්ගේ දේ කතා කිරීම පිළිබඳ හිතේ ඇතිවන්නා වූ හැඟීමක් ඇතිවෙන මේක කාට හරි කියන්නේ මේක කියවම එයාට වැඩකුත් නැහැ මේක කියව කියලා Tamanට වැඩකුත් නැහැ කියන කෙනාට වැඩකුත් නැහැ දෙන්නට නැති වැඩකුත් නැහැ ඒක දුක් වැඩි වෙන දෙයක් දුක් විකාර තියෙන එකක් ලෝභ දේශ මොහ වැඩි වෙන එකක් ඒ වුණාට හිත නලිය නලියා ඉවසන්න බෑ කාට හරි කියන්න ඕනේ. ඉතින් කාවාරි හම්බුන ගමන් මොකද කරන්නේ? කාවාරි හම්බුන ගමන් කරන්නේ මේ හරි වැඩේන වෙලා තියෙන්නේ මෙන්න. මෙන්න ආවලා ගිහිල්ලා ලොකුලා කිව්වහම ඔන්න. කාට හරි කිව්වහම ඔන්න හරි. බලන්න පින්නත් මේ ආන් බලන්න මොකද ඒ කියලා තමයි තේරුම් ගන්න ඕන. වචනේ පාලනය කර ගැනීම බොහෝම අමාරුයි. මොකද ඒ වෙන්නේ? අපි අපි ගැන තේරුම් ගත යුතුයි. මට අදාළ නැති හැඟීමක් අරට ඇහෙනකොටම දැනෙතර මම ආරාධනා කරලා ගෙන්න ගත්තද මේ මට මේක කියන්න නැති ඉන්න බැරි හැඟීමක් වෙන්න කියලා නෑ නෑ ඉබේ ඇති වුණාද ඒක නෑ ඉබේ ඇති වුණේ සංසාරගත හේතු පෙර පෙර හේතු හින්දා අනුන්ගේ දෙයක් ඇහෙනකොට ඇතුලේ නලියාවක් ඇති වෙනවා ඉන්න බැරි ගතියක් ඇති වෙනවා දැඟලීමක් ඇති වෙනවා ඒ කියන්නේ සංසුන් වෙනවා හිතන සංසුන් වෙනවා ඒ නොසන්සුන් සීමාව පැන්න ගමන් දැන් කියන්න කියනව නෙවෙයි කියන්න වෙනව නැතුව ඉන්න බෑ. අන්න ඒක දැන් සිද්ධ වුණා. සිද්ධ වුණාට පස්සේ පින්නදී තමන් කල්පනා කරන්න ඕනේ. ආ මෙහෙම එකක් වුණා. හැබැයි ඒක කල්පනා වෙන්නේ ඒකෙන් වලකින්ද අවශ්‍ය කරන වලකින්ද ඕනේ කියන අදහස් තියෙනවට විතරයි. ඒක ඒක බුදුගන් ඇහුණාම කෙනෙක් සීලය ආරක්ෂා කරන අදිස්ථාන කරගන්නවා. ඒ අදිස්ථාන කරගත්ත අය එහෙම අදහසකට එනවා. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න අරද මාව පෙරදුනා. ආන් එහෙම අදාගත්ත මාව පෙරදුනා. මොකද පෙරදුනේ? සංකප්පලාපය කියුවා. ඕකදීද කියුවා. අනුගලේ කියන්න තුමට ඉන්න බැරි වුණා. ඇයි මාව පෙරදුනේ? සංකප්පලාපය කියන්නේ නැහැ කියලා මගේ හිතේ තිබ්බ හැඟීම මම ගත්ත අදිස්ථානය යට කරගෙන පොඩි කරගෙන ඒක නැඩගෙන කියනවා කියනවා මේක කාට හරි කියලා කියන හැඟීම ඉතිලා. දැන් මොකද කල්පනා කරන්නේ? අහනම් මේ උපකරණයෙහි ඔන්න ඒක වෙනවා තාම. අන් කල්පනා කරන මේක මට අයිති හිතක් නෙවෙයි. මේ වැඩපිළිවෙල මගේ ළඟ තියෙන මේ වැඩපිළිවෙලේ ආන් හිමයක් වෙනවා තාම. මොකක්ද වෙන්නේ? සංකප්පලාපා කීමේ ආතාව සංකප්පලාපා නොකීමේ තියෙන ගතියට වැඩි නැగిලා යනවා. එහෙනම් තමන් කල්පනා කරනවා එහෙම වෙනවා නේද මගේ ළඟ. එහෙනම් මම මේකට බෙහෙත් කරන්න ඕනේ. මේක අසනීපයක්. මේකට බෙහෙත් කරන්න. මොකද මේ මම අවශ්‍ය විදිහට මගේ අර සම්ප්‍රප්තලාභ වලින් ස්ථීරව වැඩගෙනවා කියන කුසල හැඟීම මගේ ළඟ ඉස්තිලා එන්නේ නැහැ. ප්‍රබල වෙලා එන්නේ නැහැ. ඒ විදිහට මේ උපකරණය සක්සලා නැහැ. එන්නේ නැහැ. අන් එහෙමම හිතන්න හනෝ. එහෙනම් මම වේගෙන් මොකද කරන්නේ? ඒක හදන්න ඕනේ. හදන්න මොකද කරන්නේ? සම්පත්ලාපාසීමේ තියෙන ආදීන ඒකෙන් වැළකී සිටීමේ තියෙන ආනිසංස දන්න හැම දෙයක්ම කල්යාණ මිත්‍රයෙක්ගෙන් හරි හොයාගෙන ඒ හැම දෙයක්ම මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා නැවත මෙනෙහි කරනවා ආන්නේ මෙනෙහි කරපුවම මොකද්ද මේ මගේ කටෙන් මම මේ වෙනකොට කොයි තරම්නම් දේවල් කතා කරන්නේ නැද්ද මොනවදක් වෙනවා කොයි තරම් අනුවිදේවල් කතා කරන්නේ නැද්ද ඒ වෙන ඉවරක් නැහැ ඒ විදිහට මතක් වෙලා පින්නන් තමන්ගේ අර ප්‍රබල හිමිස් මත වෙන මේ පාපයන් සිද්ධ කරන දෙයක් මේ ලෝභ දේශ මොහ ඇති වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක්වත් වර්ණනා කරපු දෙයක් නෙවෙයි මේක නම් මම කියන්නේ නැහැ කියලා අන්න ඒ හැඟීම ප්‍රබල කරගන්න. හරිද? ඒ හැඟීම ප්‍රබල කරගත්තට පස්සේ ඔන්න දැන් කෙනෙක් අත දැන් ඔන්න සිල් කඩෙන්නේ නැති ගානට හුඟක් හම්බලා. ඒකට කෙනෙක් කුසල් ප්‍රබල කරගෙන. හැබැයි සිල් කඩුවේ නැතුණාට යන සංසෝ. අර ආරංචිය ඇවිල්ලා අර ඕපදීපේ කියාගෙන ගිය කෙනා කියාගෙන ගියා. දැන් හැබැයි මෙයා කාටවත් කියන්නේ නැහැ. දැන් කියන්න තු ඉන්නයට පුළුවන්. හැබැයි ඇතුලෙන් එයා ඉන්නේ තනසීමේ නෙවෙයි නම්. ඇයි තනසීමක් නැතුව ඉන්නේ? එයාට කියන්න වුණාව තියෙනවා. කෙලෙකට රාග ආදී කෙලෙස් ධර්ම වල කාමයේ වර්ධ ඇතරීම් වල යෙදෙන්න උවමනාව තියෙනවා. හැබැයි එයා කොහොම හරි ඒක පාලනය කරගන්න පාලනය වෙනවා යාගේ ඇයි? කෙලෙස් ධර්ම වලින් නැත්නම් රාග ආදී කෙලෙස් ධර්ම වලින් වැළකී සිටීම කියලා හැඟීම එයාට ප්‍රබලයි. හැබැයි අතුල නලියම නම් ඉවර වෙලා ඒ කෙරෙහි ඇලීම කියන හැඟීම තියෙනවා. ප්‍රාණඝාතයේ යෙදීම සඳහා ඇලීම තියෙනවා නම් ඒ ප්‍රාණඝාතයේ යෙදෙන අවස්ථාවවලදී පින්නත් මොකද වෙන්නේ? ඒ ආයන සංසුන් වෙනවා. නසංසුන් වෙලා හරි අමාරුවෙන් ඉන්නේ. අනුන්ගේ දේවල් දැකලා හොරකම් කිරේ කරලා පුරු වෙලා නමුත් දැන් සීලය සමාදන් වෙලා කොහොම හරි ඒක නවත්තන්න පුළුවන් හැඟීම ඇති කරගත්තට අනුන්ගේ දේවල් ගත්තා දැන් ගමු දැන් ගමු දැන් ගමු කියලා හැඟීම ජනිත වෙනවා. එතකොට එයා ඉන්නේ ඉතාමත්ම නසසුන. බලන්න අන්න ඒ නසසුන්කම හඳුනා ගන්නවා. Taman තුල තියෙනා වූ කාමච්ඡන්දය මාය ළඟ තියෙනවා ආයයි හඳුනා ගන්න. Taman තුල තියෙන ව්‍යාපාදය Taman ළඟ තියෙනවා ආයයි හඳුනා ගන්න. තීන විද්‍යාව Taman ළඟ තියෙනවා ආයයි හඳුනා ගන්න. බලන්න ඔය සීලයෙන් ආරක්ෂා වෙනකොට ඒක නේතු ద్వාරගානන් වල කැඩෙනකොට ඒ පිළිබඳ සිහියෙන් ඉන්න කෙනෙක් තමයි දුන්නන්නේ. Tamanගේ හිතේ මෙන්න මේ වගේ හැඟීම් තියෙනවා. මේවද මම පීඩා විඳිනවා, මේවා මට හානියක්, මේවා අනුන්ටත් හානියක් කියලා හඳුනාගන්නේ. එහෙම හඳුනාගත්තට පස්සේ එයා දැන් නිකන් දීද? නෑ නෑ නෑ. මේ හැඟීම් තියෙන තාක්කල් මට තනසීමෙන් ඉන්න පුළුවන්කම නෑ. දැන් දන්නවද තුන පස්සනේ? දන්නවා රාගයේහි යෙදෙන්නේ නෑ මං. කාමයේ වර්ධවා ඇතිරෙන්නේ නෑ මං. ඒ වුණාට මගේ හිත හැම මොහොතකම මේ වගේ දේවල් ඉල්ලනවා නම් ඉල්ලනවා නමුත් මට දෙන්නේ නැතු වෙන හැකියාව තියෙනවා. නමුත් මම ඉන්නේ පීඩාවෙන්ද නැද්ද? එහෙනම් මම ඉන්නේ පීඩාවෙන්. මම මෙහි ඇලීම පවා අයින් කරන්න ඕනේ. ඇලීම සඳහා මමකත් නොඇලීම සඳහා කටයුතු කරන්න ඕනේ කියලා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා විතරක් ඉන්නේ නැහැ පින්වත් මේ තැනත් මෛත්‍රිය වඩනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා විතරක් ඉන්නේ නැහැ මෛත්‍රිය වඩනවා. කාමයේ වර්ධය ඇසුරින් වෙන් වෙලා විතරක් ඉන්නේ නැහැ. එයා දන්නවා මේ හැඟීම ප්‍රබල කරන්න ඕනේ කියලා ඒ විදිහට ප්‍රබල කරන්නේ කියලා මෙයා මොකද කරන්නේ අසුබය වඩනවා. මේ විදිහට මේ ජීවිතේ තේරුම් ගැනීම සඳහා අත් තේරුම් ගැනීම සඳහා විදර්ශනාවන් වඩනවා. මේ මෛත්‍රිය කොතමනහාට වැඩි යුතුද කියලා එයා කල්පනා කරනවා. කොච්චර වැඩිවත් සමහර වෙලාවට මගේ හිතේ නිරුස්සන හැඟීම්, තරහ හැඟීම් එනවා. කොච්චර මම අසුබ වැඩිවත් සමහර වෙලාවට මගේ රාගාධික සිතුවිලි ඇවිල්ලා මාව ටිකක් පාරලා රත් කරලා තියනවා. එහෙනම් අන්න ඒ තැනකට හොඳට තේරෙනවා පින්නන්නේ මොන්නේ මම කියන විදිය. එහෙනම් මොකද මේ? මොකද මේ සමහර වෙලාවට ඇවිල්ලා මගේ හිත නොසන්සුන් කරලා මාව රත් කරලා නමුත් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැති මට්ටමට දැන් මම ඉන්නවා තමයි. නමුත් මේක මෙහෙම වෙනවා. මම මෙහෙම කරනවා නෙවෙයි. අරමුණ ඇති කල්හි මගේ තුල වැරදි හැඟීම් දැන්ත වෙනවා. ලෝභ දේශ මොහ ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. අන්න තේරුම් ගන්නවා. ක්‍රියාත්මක නොවුනට මේක ඇතුළ සිද්ධ වෙලා නැහැ. එහෙනම් මේක තුළ සුද්ධ කරන්න නම් මම මොකද්ද කරන්න ඕනේ කියලා තරහ යන කෙනෙක් මොකද කරන්නේ? ඒ දැනට බලනවා ඒ එන තරහ ඇවිල්ලා මගේ හිත නොසන්සුන් කරන්නවත් මං ඉඩ කියන්නේ නැහැ. නොසන්සුන් කරන්නවත් මම මේක ඉඩ කියන්නේ නැහැ කියලා අන්න නැවත නැවත අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරතර මෙනෙහි කිරීම කරතර මෙනෙහි කිරීම කරතර යම් දෙයක් නියත වශයෙන් දැනෙලා තමන්ට කරදර එනකොට යම් දෙයක් තරහ වශයෙන් තමන්ට කරදර එනකොට ලෝභ වශයෙන් කරදර එනකොට ඒ බව දැනගෙන මොකද කරන්නේ මරණය ගැන ඔන්න කෙනෙක් නෙමෙයි කරන්න පටන් ගන්නවා. මම මදි මරණය ගැන මෙනෙහි කළා මදි. මට මැරෙනවා කියලා මතක් වුණේ නැහැ ඒ වෙලාවේ. ලෝභය ඇවිල්ලා මාව යට කරගෙන ගියා. රාගය ඇවිල්ලා මාව යට කරගෙන ගියා. මට අසුබේ ඒ එතන තියෙන ශරීරයේ තියෙන මම මෙනෙහි කළා තියෙන පිළිතුර හොඳට මම මෙනෙහි කළා තියෙන කෙස්ලොම් නියදා සම්මාස්නහර ඇට ඇට මිදුළු වශයෙන් මම මෙනෙහි කළා. නමුත් ඒ ඔක්කොම අවිභවා මේ ඔක්කොම සුන්දරයි මధుරයි ප්‍රියයි හැබ්බේ බලාගෙන ඉන්න ඕනේ කියලා මම ඔන්න බලාගෙන හිටියා. මේ මොකද වැරද්දක් කරලා නැහැ. කෙනෙක් කෙනෙක්ගේ රූපයක් දිහා බලාගෙන ඉඳලා. නැත්තම් අතීත රූපයක් දිහා මෙනෙහි කර කර ඉඳලා ඒක සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා. ඉතින් අන්න මේ මෙනෙහි කරපු කොච්චර එහාට යනකම් මේ සිතුවිලි සකස් කරගෙන යන්න ඕනද බලන්න. එහෙනම් ඒකකට කල්පනා කරන මම විනාඩි 5ක් හරි මෙහෙම හිටියා. මම දන්න දැනුම මම දන්න මේ নানা ආකාරات අසුචි වලින් හැදිච්ච මේ ශරීරයක් කියලා දන්න දැනුම අභිබව. ඒ මෙනෙහි කරපු මෙනෙහි කිරීම අභිබව විනාඩි 5ක් මම මේ ශරීරය ඊටාම සුබ සුන්දර වඳුර ප්‍රිය ශරීරයක් කියලා හිතියා නේද කියලා මතක් වෙනවා. ඒ කියන්නේ හිතියා කියන්නේ එහෙම වෙලා මට. එහෙම ඒක ප්‍රබල වෙලා මම ඉඳලා. එහෙනම් මම දැන් මොකද කරන්න ඕනේ? එහෙනම් මගේ ළඟ මේ විස බීජය නලියන ගතිය තියෙනවා. නලියන ගතිය තියෙනවා කියලා. ඔන්න මොකද කරන්නේ? ඒක උඩ තේන ගතිය නැති වෙන්න ප්‍රබල ප්‍රබල ප්‍රබල මෙහෙය කිරීම කරනවා. මෛත්‍රිය වර්ධනය කරනවා පිළිබඳ වෙන කිසිම සිතුවිල්ලකට ඉඩ දෙන්නේ නැති වෙන්නේ. ඒක අර්ධනා පැත්ත කරන කම්ම මෙනෙහි කරනවා. වර්ධනය කරගන්නවායි කියන්නේ. අන්න බලන්න යම් කිසි කෙනෙකුට පින්නන්නේ මාර්ගයට උපදවා ගන්න නම් මෛත්‍රිය වැඩෙන්න ඕනේ එතෙන්ට. චේතසෝ අභිනියෝපන අත්තනා වියත්තනා චේතසෝ අභිනියෝපන ආදි වශයෙන් තියෙන ධර්මයේ සඳහන් කළා එතෙන්ට නිකන් වැඩෙන්න ඕනේ මෛත්‍රිය කියලා. ඒක මොකද තරහ අභිවා යන්න. ඒකට එවැනි තැනකට එනකොට තමයි ඒක සම්මා සංකප්ප වෙන්නේ. එතකොට මෙච්චන්වත් එහෙමයි. නික්මීමේ හැඟීම එච්චර ප්‍රබල වෙන්න ඕනේ. එතකොටයි අරිත්‍ය වැඩ කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට මේ විදිහට හිතේ ඇතිවන කුසල් හැඟීම් භාවනා කරමින් නැවත නැවත මෙනෙහි කරමින් මොකද කරන්න ඕනේ ප්‍රබල කරගන්නවා එක මොහොතකටවත් නැගෙන්න දෙන්නේ අකුසලයකට නැගෙන්න නැගිච්ච නැගිච්ච අකුසලයට ප්‍රතිවිරුද්ධ සිතුවිලි මෙනෙහි කළ මෙනෙහි කළ පින්නන්නේ අන්න ඒ තැනකට උපරිම සමාධියකට කුසල සමාධියකට එන්න පුළුවන් කියනවා. කාමච්ඡන්දය නෑ වගේ ඉන්න පුළුවන්කම තියෙනවා. ක්‍රියාපාදයේ යට කරගෙන, ඉර කරගෙන උඩට එන්න නොදී අනිත් දේවල් වලින් යට කරගෙනම එක දිගට ඉන්න පුළුවන්කම තියෙනවා. කාමච්ඡන්ද, ක්‍රියාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියනා වූ නිවරණයන් සම්පූර්ණ යට කරගෙන ඉන්න පුළුවන් විදිහට තමන් කුසල ප්‍රබලක සකස් කරනවා. සකස් කරන්නේ කොහොමද? අදාළ මෙනෙහි කිරීම නැවත නැවත කරනවා. මේක තමන් කරගන්නව නෙවෙයි. මේක සකස් වෙන විදිහට සකස් වෙන විදිහට හේතු සපයනවා. අදාළ මෙනෙහි කිරීම කරනවා. මෛත්‍රියෙන් මෛත්‍රියෙන් මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ තමන්ගේ හිතේ තින්නත් මේ වෙන කිසිදු සිතුවිල්ලක් ඇති වෙන්නේ නැතුව ස්වයංක්‍රීයවම වාගේ මේ ආයාසයෙන් මේක කරවන්නේ ආයාසයෙන් නැగిලා යන විදිහට සකස් කරන එක ස්වයංක්‍රීයවම වාගේ එක දිගට එක දිගට નિરાයාසයෙන් එක සිතුවිල්ලක් ඉවර වෙනකොටම ඊළඟ සිතුවිල්ල ඇති වෙන විදිහට මෛත්‍රී සංකල්පනාව සකස් කරනවා. ආන් එකට කියන්නේ ධ්‍යාන මාර්ගෙට ගන්නවා කියන්නේ. ඒක සකස් කරන්නේ අදාළ මෙනෙහි කිරීම කරමින් කරමින් අර සියුම් සියුම් තන සියුම් සියුම් තන Taman දැනගන්න ඕනේ. වැරද්දක් වෙනකොට දැනගන්න ඕනේ. මෙතනින් මම කරදුනා කරදුනා මෙතනින් මම කරදුනා. ක්‍රියාවෙන් වෙනකොට වචනයෙන් වෙනකොට දැනගන්න ඕනේ මේක මට කරන්න වුණා කරන්න වුණා ඒ වෙලාවේ යකුසලේමාව යට කරන් ගියා. අර රූපදීපේ කියලා ඉවර වෙලා කල්පනා කරන්න මාව යට කරන් ගියා මාව යට කරන් ගියා. මේ මේ වෙලාවේ මාව මැරෙනවා මම අපාගාමී වෙන්න පුළුවන්. මේ මොහොතේදී මගේ හිතේ ලෝභය ඇති වෙලා තිබුණේ මේ මොහොතේදී මාව වැරෙන්න තිබුණා. එහෙම නම් මාව විනාශ වෙන්න පුළුවන්. ආන් ඒ විදිහට ඒ විදිහට නැවත නැවත මෙනෙහි කරලා ඒ විදිහට හැම වෙලේම පිරිසිදු කර කර පිරිසිදු කර කර පිරිසිදු කර හදනවා. රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරා පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කාය කම්මං වචී කම්මං මනෝ කම්මං කියලා. ඔය ක්‍රමවේදෙද නැද්ද? මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අතීත වර්තමාන අනාගත කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම වැරදි දේවල් අයින් කර කර අයින් කර කර වාසය කරනවා. එතකොට තමන් අතීතයේ සිද්ධ වෙච්ච කාය කර්ම, වාච කර්ම, මනෝ කර්ම වැරදි නම් ඒක මෙනෙහි කර කර සකස් කරනවා කියන්නේ තමන් දැනගන්නවා ආ මගේ ළඟින් මේක දැන්නා. මගේ ළඟින් මේක විසුණා. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මේකට මොකද්ද කරන්න කියලා. මේක වුණා මට. එහෙනම් මේ වුණා විතරක් නෙවෙයි මේ වැරද්ද වුණා විතරක් නෙවෙයි අනාගතයේදීත් මේක වෙන ස්වභාවය තියෙනවා. එහෙනම් අන්න ඒක නැති කරන්න ඕනේ. ඒක නැති කරන්න අවශ්‍ය කරන තමන් වේගෙන් මොකද කරන්න ඕනේ? මේ හිතේ හැඟීම ප්‍රබල කරන්න ඕනේ. ඒ ඇඟිල්ල ප්‍රබල කරන්න මොකද කරන්න ඕනේ? තමන් අදාළ මෙහි කිරීම කරන්න ඕනේ. බොහෝ දෙනාට පින්නත් මේ මහා භයානක කාම ලෝකයේ මහා සුන්දර එකක් වගේ දැනෙනවා. මේ අති භයානක තත්වයක් තියෙන ඇහැට බලන රූපය දිහා බලලා ඇහැට බලන රූපය දිහා බලලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක යකඩෙක ආය නැවත හැරිලා අල්මෙන් බලනවා නම් සත්‍යත්ව යකඩකින් ඇහැට ඇනෙන්නේ පිටවලි වටිනවා කියලා. ඒ තරම්ම ත්‍රිපුරුෂ භාවයකට පත් කරපු ඒ තරම්ම භයානකයි කියලා දේශනා කරපු ඒ කාම ලෝකයේ තියෙන දේවල් සුන්දරයි මధుරයි කියලා හැඟීම් එන්නේ ආන්ගේ අකුසලයෙන් වැඩගෙන යන හින්දා තමයි. අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරපුවාම ඕක තේරෙන්න පටන් ගන්න කියනවා. කොහොම වේදිර මෙනෙහි කරපුවාම කෙනෙකුට ওই විස්කම්බන වශයෙන් යට කරගෙන දැන් අපි ওই කියපු තත්ත්වයට එන්න පුළුවන්. හැබැයි ඒක නැත්තර ඊට පස්සේ තේරෙනවා. මම මේක යට කරගෙන හිටියාට සැරෙන් සැරේ ඉස්මතු වෙනවා. යට වෙවි තිබිලා සැරෙන් සැරේ සැරෙන් සැරේ ඉස්මතු වෙනකොට තේරෙනවා මේක නෑ වගේ තිබ්බට මේක සකස් වෙන විදිහ තියෙනවා. තරහ නෑ වගේ තිබ්බ මේක නැවත එන ස්වභාවය තියෙනවා. ලෝභය නෑ වගේ තිබ්බට ආය ආය එන ස්වභාවය තියෙනවා. රාගය නෑ වගේ තිබ්බට විලිවිලි එන ස්වභාවය තියෙනවා. ඉතින් ඒකත් එක්ක එනකොටම යට කර කර එනකොටම යට කර කර හිතියට විතරක් මේක හරියන්නේ නෑ කියලා අන්න තවත් කොම වේදයක් වෙනවා. ආන් එතකොට තමයි යට දර්ශනාව විදර්ශනාව ප්‍රබලව වඩන්න ඕනේ කියලා. මේ වෙනකන් විදර්ශනාව නොවඩනවා නෙවෙයි විදර්ශනාව කරනවා කියන්නේ පින්වත් මෙයාට අනුසේද වශයෙන් මේක ප්‍රහාණය කරන්න ඕන. අනුසේ වශයෙන් තිබ්බ දේවල් ප්‍රහාණය කරන්න ඕන. පරිඋත්සාහන වශයෙන් තිබ්බ දේවල් ප්‍රහාණය වෙනකොට එයාට ධ්‍යාන මට්ටමකට එන්න පුළුවන් කියනවා. විපත්‍රමණ වශයෙන් ප්‍රහාණය වෙනකොට එයා සීලය හරියට ආරක්ෂා කරනවා. ඊළඟට පරිඋත්සාහන වශයෙන් ප්‍රහාණය වෙනකොට එයාට ධ්‍යාන මට්ටමකට එන්න ඕන. හැබැයි ආපේ අනුසේ වශයෙන් තිබුණා නැවත නැවත ඉස්මතු වෙනකොට එයා දැනගන්නවා. ඒ දැනගෙන එයා මොකද කරන්නේ? මම මේක නවත්තලමයි අයින් කරන්න කියන හැඟීමෙන් තමන් තුළ මේවා ජනිත වෙන ස්වභාවය තමන් අයින් කරනවා. ආය කවදාකවත් අකුසලයක් කිසිම විදියකින් මගේ හිතේ නැగిලා එන්නේ නැති විදියටම මම මේ හිත සකස් කරන්න ඕනේ කියලා. අන්න බලන්න. එතකොට අරගෙන විදර්ශනා කරනකොට, ඒ අවශ්‍ය මෙනෙහි කිරීම කරනකොට තමන් තමන්ගේ ඇත්ත తත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්කමක් ගන්නවා. මේ ශරීරය අවබෝධ කරගන්න පුළුවන්කමක් ගන්නවා. මේ හිත අවබෝධ කරගන්න පුළුවන්කමක් ගන්නවා. මෙතන ගන්න දෙයක් ඇත්තේ නැහැ කියලා තමන් කියන්නේ. ඒක තේරුම් යනවා. තේරුම් ගියාට පස්සේ මේකෙහි ලෝභ උපද්දවා ගන්නෙ නෑ නෙවෙයි ආය කදාකත් අකුසල් මේ ලෝකයේ කෙරෙහි උපදින්නේ නෑ. උපදින්නේ නෑ. උපදින්නේ නැති ස්වභාවයකට පවා මේ හිතපත් කරගන්න පුළුවන්. ආන් එහෙම වැඩ පිළිවෙලක් ඉතාම පරිස්සමෙන් Tamange පැත්තෙන් වැඩි අධිෂ්ඨානයක් අරගෙන මේ වැඩ පිළිවෙල අරගෙන යන්න අරගෙන ගිහිල්ලා මමත් මේ ජීවිතය සාර්ථක කරගන්නවා. මේ ජීවිතයේ සිදුවන සියලු වැරදි දුරු කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා. උතුම් නිර්වාණ කාන්තියෙන් කනසන තුරු මම මේ කරගෙන යන වැඩ පිළිවෙල අයින් කරන්නේ නැහැ කියන අදිස්ථානය කරගන්න ඕනේ. උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්න තුරු මම මේ වැඩ පිළිවෙලට හරින්නේ නැහැ. මගේ හිත පිරිසිදු කරමින් කටයුතු කරලා අවසානයේදී මමත් උතුම් නිවනින් දැනසෙනවා කියන අදිස්ථානය කරගන්න. ආකාසත්තා සුභම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි අද පින්නත් නේ අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් කුරුණෑගල දකුණු වැවරමේ පදිංචි එස් හේරත් මහත්මයා සහ සුජාතා දසනායක මහත්මිය සහ ගම්පල තෙල්ගහ ආයේ ආයේ වීරසේනේ පුංචි සතුන්තලා වීරකෝන් මහත්මිය කියලා සඳහන් කරලා තියෙනවා දායකත්වය මේ දායකත්වයේ අරමුණු වශයෙන් කුඩා ගල්ගමුවේ සුවනීතා මෑණියෝ ඇතුළු ඒ වගේම පියාණන් වන මුදියන්සේ දසනායක නිලමතුමා මෑණියන් වන මුතුමැණිකේ දසනායක අත්තම්මා පිරිමැණිකේ මහත්මිය සහෝදර සහෝදරියන් වන ත්‍රිබණ්ඩා අධිකාරී දසනායක ත්‍රිබණ්ඩා අධිකාරී අබේරත්න ත්‍රිබණ්ඩා අධිකාරී අබේරත්න බණ්ඩා සකුන්තලා වියකෝන් මියගේ ස්වාමි පුරුෂයා වන සකුන්තලා වීරකෝණියගේ ස්වාංකෘසාවන මේ සංගන තිලකරත්න මහතා මවවන එල්.එම්. වීරකෝණ ආත්මය පියාණන් වන පී.ජී. වීරකෝණ මහතා පී.ඩබ්ලිව්. වීරකෝණ ගාමිණී වීරකෝණ ප්‍රීමා වීරකෝණ තරාක්ෂණ වීරකෝණ එවැගේම අනුරුද්ධ තෙන්නකෝන් සහ බණ්ඩාර පොඩිමණිකේ හේරත් පොඩිමේ මාපා බණ්ඩාර හිටපු අධ්‍යාපන මන්ත්‍රී ඊරේගොල්ල මැතිතුමා හිටපු මොරටුව උපකලපති මහාචාර්ය පටිවසුතාන මහත්මයා සහ ප්‍රේමා හුණන්තන්න මෙතිනිය කියලා මතක් කරලා තියෙනවා පුණ්‍යනෝදනා කිරීම සඳහා අරමුණ වශයෙන් මේ පරිලෝකීය සියලු දෙනාටම පුණ්‍යනෝදනා කිරීම සඳහා ඒ ඒ මේ පරිලෝකීය සියලු දෙනාට පුණ්‍යනෝදනා කරනවා කියලා අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙනවා ඊට සුත්තටින් වශයෙන් තුනත් මේ යෞගමී අනුනාඥයන් වහන්සේ ඇතුළු මෑණියන් වහන්සේලා අධ්‍යාත්ම කටයුතු සාර්ථක කර ගැනීම සහ අපේ ආගමීය දරුවන් දෙදෙනා වන දුෂ්ඨා හේරත්, සීවලී හේරත් සහ හේමාංගලී හේරත් සහ දානවරුන් ප්‍රසන්න මාපා බංගාර සමිතරේරා ලේලිය වන අවන්තිල්ලිස් නිපිරියන් හයින්දී රත්නමාලී ලාවන්‍යා සහාරා මුනුපුරන්වන පවුලේ මුනුපුරන්වන සතුමාල් දාසිත කියලා සඳහන් කරලා තියෙන හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා. එයාගෙන් බෞද්ධ නාලිකාවේ නිර්මාණ කරන අතිපූජනීය දන්නාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී සුගත සේනාසනාධිපති අතිපූජනීය උඩගත්තාවේ ධම්මසලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා සහ අපේ ලංකාදීප දේවරත් මහින්දරාජ පස්ස ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා සෙත් පැතීම් මතක් කරලා තියෙනවා. ඉතින් ධර්ම දායකත්වයේ පුණ්‍ය කර්මයේ හේතු කොටගෙන සඳහන් කරපු ආකාරයට මේ පරිලෝකීය සියලුම දෙනාට මේ පින් ආයතන මොදන් වේවා යත්තන් සුගතිගාමී වාසනාවසෙන් උතුම් නිවනින් සම්සේවා නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට මතක් කරපු ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. දිවාලයක් ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. අවසාන වශයෙන් උතුම් නිවන සැනසෙන්නේයත් අන්තිමේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම පිරුවන් සරණයි. Thank you.